ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනා මාලාව අවසාන ධර්ම දේශනාවට ඉඳ ගන්නයි බලාපොරොත්තු වෙන්නේ වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා සිරුම් දෙනවා tempatra සාධුකාරයක් නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අපිච්ච සමනෝ ගෝතමෝ භූතං ගච්ඡං තතං පටිපදං පඤ්ඤාපේති ධම්මත්තිකං ධම්ම නියාමතං කතං ඊනාම මාදිසෝ විඤ්ඤෝ සමනෝ ගෝතමස්ස සුභාසිතං සුභාසිතෝති නාබ්බනුමෝදಂತಿ තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරිපත් කරගත්ත පාඩය බොහොම ප්‍රශ්න කරේ නැත්නම් බොහොම තීරණාත්මක පාඩයක් මේක කියන්න බලා කියන්නේ සූත්‍රය හැටියට ඒ කොටපද පරිබ්‍රාජක විසින් එයා කියනවා ඉති මේ ශ්‍රමණ ප්‍රාඥ ශ්‍රමණ භාග්‍යවතුන් වහන්සේ භූතං කච්ඡං කතං වෙච්ච විදිය වෙච්ච හැටියෙම ඇති හැටියට විස්තර කරනවා එහෙව් තාලයකට විස්තර කරනවා අන්නේ මේ විස්තර කරන ප්‍රතිපදාවක් විස්තර කරන්න ප්‍රතිපදාවක් ඒක ධම්මට්ඨිතියක් කරන එක තේරුම් අරගත්ත කෙනෙකුට ධර්මයට පදනමක් වෙනවා ආධ්‍යාත්මික පදනමක් වෙනවා ධම්ම නියාමකම් සර්වචන්සේ විස්තර කරන මේ භූතං තච්ඡං කතං කියන විදිහට වෙච්ච දේ වෙච්ච හැටියට හේව කාට විස්තර කරන එක ධර්ම නියාමයක්. ඉතින් කොහොමද මං වගේ මොලයක් ඇති මිනිස්සෙක් මේ ਸਰවචන් වහන්සේ විසින් මනාකොට දේශනා කරලද මේ සුභාසිතය සුභාසිතයක් විදිහට අනුමෝදන් වෙන්නේ නැත්තම් එහෙම නැත්නම් ඒක පිළිබඳව අභිනන්දේපත් අභිනන්දනපත් නොවි ඉන්නේ කොහොමද මං කියලා අහනවා. මේක කියන්න හේතු වෙන්නේ ඊයේ පටන් ගත්ත තැන ඉඳලා ගත්තොත් ඊයේ අවසන් කරන තැනදී සර්වචන් වහන්සේ ඒ පොට්ටපාද බ්‍රාහ්මණය විසින් පටිප්‍රාජක විසින් අසන ලද ඒ අභ්‍යාගත වස්තු සසත ලෝක අසසත ලෝක වශයෙන් අර කිසියම් ඒකාංශ උත්තරයක් දෙන්නේ නැහැ ප්‍රශ්නේ මම එහෙම දෙයක් කියලා නැහැ කියලා සර්වචනාංශේ අනේකාංශික ක්‍රමයකට විසඳනවා විසඳලා සර්වචනාංශින් අතෝ ඒ පරිබ්‍රාජක අහනවා ඇයි ස්වාමීන් වහන්සේ යෝගේ ප්‍රශ්න මඟ අරින්නේ නැත්නම් ඒකාංශ වශයෙන් කියන්නේ නැති. ඒක සර්වත්‍ංශ කියනවා ඒක අර්ථ සංහිත නෑ ධර්ම සංහිත නෑ. ඒ වගේම ආදි ප්‍රශ්නචරියට උදව් වෙන්නේ ඒකේ මේ සර්වත්‍ංශ බලාපොරොත්තු වෙන විදිහට නිබ්බිදාවට විරාගයට නිරෝධයට උපසමයට අභිඥාවට සම්බෝධාය නිබ්බානාය කියන දෙකට යොමු වෙන්නේ නැති නිසා මම යෝනි ප්‍රශ්න බහැර කරනවා. නමුත් මම ඒකාන්තයෙන්ම ඒකාංශ කරන දේශනා කරන චතුරාර්ය සත්‍යයේ මොකද ඒක අත්ත් සංහිතයි ධම්ම සංහිතයි ප්‍රතිපදාවකට එහෙම නැත්නම් භ්‍රමචර්යයකට යොමු කරනවා ඒ වගේ මේ කාන්ත විරාගය නිබ්බ නිරෝධාය විරාගය නිබ්බිදාය ආදි වශයෙන් ඒ ටික වෙන්නේ සමන් කියනවා කියන්නේ ඒ කියවට පස්සේ එදා ජවනිකාව ඊ කීප කතාවේ හමාර වෙන්නේ පුට්ටපාද පරිප්‍රාජක සර්වඥතර කියනවා එහෙමනම් ස්වාමීන් වහන්සේ දැන් වෙලාව හරිනේ අපි එහෙනම් සරෝජනංශයෙන් පින්නපාත වරින්න වෙලාව දැනගන්නයි කියලා. ඊට සරෝජනංශ පින්නපාත වරිනවා. ඒ වෙනකොට සරෝජනංශ මේ පින්නපාතේ යන අතරමද මේ පරිබ්‍රාජක ආරාමයට ගියේ. ඊට පස්සේ තවස් කාරණා ගිය ගමන්ම සරෝජනංශේ ගිය ගමන්ම අර පරිබ්‍රාජකවට හිටපු 3000ක් විතර සෙනඟ පුදුම තාලයට පරිබ්‍රාජකකට බයි. බැලලා කියනවා මේ සරුවච්චන් වහන්සේ මේ වනවල කියන්නේ මොනවක්වත් කියන්නේ නැහැ. ඒ ඔක්කොටම එහි එහි එහි එහි කියනවා. ඒසොර මොකද්ද අපේ පදනම? මොකද්ද අපේ නායකයා මේ විදිහට සරුවච්චන්හන්සේ ඉෂ්ටික වශයෙන් කියන්නේ නැති දේවල් වලට එහි කියන්න ගියාම කියලා ඒ මනුස්සයාට හැම පැත්තෙම සරුවච්චන්හන්ට වාද නැග්ගේ නැති එකට දොස් කියනවා. දවස් තුනක් විතර ගියාට පස්සේ පොට්ටපාද ආයේ සරුවච්චන්හන්සේ හම්බෙන්නේ එනවා කෙනසාර නෝරටම ඇවිල්ලා සරුවචනසේ වඳිනකොට පොට්ටපාදත් එක්ක එනවා චිත්‍ර කියලා තවත් පරිබ්‍රාජකේ හත්තිසාරි පුත් චිත්‍ර කියලා එක නම් සඳහන් කරලා දෙනවා ඇවිල්ලා සරුවචනසේට වැඳිනවා දින්නම් ඇදලා පොට්ටපාද කියනවා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ගියා විතරයි එදා ගල්වරුසාවක් ආවේ මට පොදුම විදියට මිනිස්සු මගේම ගෝලියෝ ටික බයින්න පටන් අරගත්තා මේ වහන්සේ විසින් ඒකාංශ වශයෙන් දේශනා කරපු නෑ සස්සතයි කියෙත් නෑ අසස්සතයි කියෙත් නෑ ලෝකයේ කෙලවරක් ලෝකේ තියෙනවා කිව්වෙත් නෑ නෑ කිව්වෙත් නෑ සර්වඥාන්සේ මරණය පති ඉන්නවද කිව්වෙත් නෑ නෑ කිව්වෙත් නෑ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කිව්වෙත් නෑ ඉන්නවද නැදකම කිව්වෙත් නෑ ආදි වශයෙන් මෙව්වට මේ විදිහට එහෙයි කිව්වට මම බැනුම් නෙවෙයි ඒකල ඉවරලා මේ වාක්‍ය කිවිති සර්වචනහන්ස උපවාසී විචි මේ විදිහට තත්‍යෝ භූත වූ ඨට වූ කියන්නේ ඇත්ත දේ ඇත්ත හැටියට එහෙම කාලයට මේ විදිහට ප්‍රතිපදාවක් දේශනා කරද්දී ඒක ධර්ම මාර්ගය යන කෙනෙකුට ආධ්‍යාත්මික පදනමක් දෙද්දී ඒ වගේ මේක ධර්ම නියාමයක් විස්තර කරද්දී මං වගේ ඥානයක් ඇති මිනිස්සෙක් ඉතින් බුදුහාමුදුරු කියන දෙයට සාදු නොකිය මොනවා කියන්නේ. මම මේ බුදුහාමුදුරු කියපු දෙයට අනුමෝදනීය සිතුණා. අබ්බඤ්ඤාත අබ්බම් අබ්බනුමෝදනීය කියන්නේ අති අනුමෝදනාවක් උණයි කියලා. සර්වචනාංශිත අර තමන්ට වෙච්ච බැරි කියලා මේ ඉදාගත්ත පදනමයි ස්වාමීන් වහන්සේ අදත් ගන්නේ. ඔබ වහන්සේ කියපේකටම එකයි කියලා සර්වචනාංශික පුංචි සිද්ධි පිළිබඳව අර්ථවත් ඒකට සර්වචන්ස කියනවා ඒ පිරිසේ ඇස් ඇති විඤ්ඤාණ දෙකිය උඹ විතරයි. පෙනුනේ උඹට විතරයි අනිත් මිනිස්සු ඇස් නැත්තෝ. ඒක නිසා එයත්නම් මේක තීරමක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ සර්වචන්ස කියනවා පොට්ටපාද මම ඒකාංශික වශයෙන් කියන ධර්ම කොටසකුත් තියෙනවා. ඒකාංශ නොවන විදිහට කියන ධර්ම කොටසක් තියෙනවා. මේ දෙකට හේතු වෙන්නේ ඒ ධර්මයේ අර්ථ සංහිතනා ධර්ම සංහිතනා නිබ්බිදා විරාග ඒ වගේ ධර්ම වලට යොමු වෙනවා නම් මම ඒක ඒකාංශ වශයෙන් කියනවා අනිත් තමයි ඒකාංශ වශයෙන් කියන්නේ නැහැ කියලා පොට්ටපද පරිබ්‍රාජකට අර ਸਰවචනාංශයේ විසින් ඒකාන්ත ඒකාන්ත නොවන ක්‍රමයට තමන් වහන්සේගේ ධර්ම න්‍යාය වෙන විස්තර කරන බව එවතත් තහවුරු කරනවා. තහවුරු කරලා ඒ විදිහට වැරදිලක් නෙවෙයි ඔබට විතර කරන එකක් නෙවෙයි මේක තමයි හැටි කියලා. ඒක ලියලා පොට්ටපාදට තව දුරටත් අර කියපු මතයම ඉස්තිර කරන්න පොට්ටපාද මම දැකලා තියෙනවා මිනිස්සු මේ ලෝකේ ඒකාන්ත සුඛවත් ආත්මයක් තියෙනවා මරණයන් මැත්තේ මට හොඳ ආරෝග්‍යවත් ආඩ්‍යවත් ජීවිතයක් ලැබෙනවා කියලා ආත්ම පිළිගන්න මිනිස්සු මම දැකලා තියෙනවා මම අහලා තියෙනවා මම මිනිස්සු විතර එළඹිලා තියෙනවා එළඹිලා කියලා අහලා තියෙනවා ඔබ ඔබතුමන්ලා මේ විදිහට ඒකාන්ත සුඛය ලැබෙන මරණයන් මත්තේ ආරෝග්‍ය භාව සම්පත් ලබා දෙන ආත්මයක් පිළිගන්නවද ඊට පස්සේ තියෝලෝ කිව්වොත් මම අහනවා එහෙම ඒකාන්ත සුඛාත්මයක් ඔය ඇත්ත සංසාරේ කවදාද විඳලා තියෙනව මතක තියෙනවද නැත්නම් ඔයගොල්ලෝ මතකේ තියෙනවද ඔය ඇත්ත අත්දකලා තියෙනවා මේ කිසිත් කරදරයක් නැති ඒකාන්ත සුව දෙන නිරෝගී ආත්මයක් කවුරු හරි විඳලා තියෙනවද ඉතින් ඔක්කොම නැහැ කියනවා ඉතින් මම අහනවා අඩු ගානේ වරුවකට අඩු ගානේ රැයකට අඩු ගානේ පැයකට ඉඳලා තියෙනවද කියලා. ඒගොල්ල නෑ කියනවා. ඒසොට අහනවා උඹලද අපිට පිළිගන්නකට ඒ වගේ ඒකාන්ත සුවදෙන නිරෝගී වෙන පූර්ණ ආත්ම භාවයකට යන පෙත ප්‍රතිපදා මාර්ගය උඹලා දන්නවද? අහලා තියෙනවද? නෑ. එහෙම නැත්නම් උඹලා දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි දන්නවද? ඔය කියන ආත්මෙ ඉන්නේ නැහැ. මෙන්න මේකයි පොතපත් බලකට හම්බෙලා තියෙන උත්තරේ. ඉතින් ඒ වගේ මිනිස්සුන්ගේ ඒ දෙන උත්තරන බලනකොට මම අහපු ප්‍රශ්නෙත් එක්ක ඒ මිනිස්සු නිග්‍රහකට යුතුයි, ගැරහිල්ලට ලක් වෙනවා. අරකන්න බෑ. මම ඊයත් එහෙම දැකලා තමයි අහලා තමයි මම මේ කියන්නේ. මම ආත්ම බලයක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ, නැහැ කියලා කියන්නේ නැහැ. මම මේවට නිත්‍ය වශයෙන් දෙන්නේ කියලා පොට්ටපාදට දෙනවා මේ ආත්ම භාවයක් තියෙනවයි කියන පිරිස් ඒකට පොට්ටපාදේ තියෙන මතයට සර්වඥාන්සේ කරන අරස් ප්‍රශ්න ශීල. එහෙම නැත්නම් මේක පිළිබඳව විස්තර කරලා විග්‍රහ කරන්න හැටි. ඉතින් ඒ විදිහට පොට්ටපාද කවුරු හරි කවදාකවත් අහලා නැති කවදාකවත් අත්විඳලා නැති යන පාර දන්නෙත් නැති බිඳුවයි කියලා අහපොත් නැති තැනකට මේ දඟලන දඟලීලි මට පේන්නේ රස නිදර්ශනයක් දෙනවා සර්වඥාන්සේ. යම් කිසි මිනිසෙක් කියනවා මට ඒ කියන ජනපද කල්යාණි අවශ්‍යයි කියලා. මට හරියට මට ඒ ඒ කියන මේ ලස්සන මගේ කාටත් කැමති කවුරුත් සුන්දර ඒ ස්ත්‍රියව මට ඕනේ. ඉතින් ළම ඉන්න කෙනෙක් අහනවා ඒ ස්ත්‍රිය කොහෙද ඉන්නේ කියලා ඔබ දන්නවද නැහැ. ඒ ස්ත්‍රිය උසුද කොටද කියලා දන්නවද? කළුද මහතද කියලා දන්නේ නැහැ. කවුරුද දැකලා තියෙනවද නැහැ. ඉතින් අන්නේ වගේ මිනිස්සේ හිතින් හිතාගත්ත ලස්සන ස්ත්‍රියක් පතාගෙන මම මැරෙනවා මට කොහොම හරි ඕනේ කියලා ඉල්ලන එක කදාක සාක්ෂාත් කරන්න පුළුවන් කියලා. අන්නේ වගේ තමයි මේ ආත්මයක් පිළිබඳව කොහෙවත් සටහනක් නැති එකට චප්ප වෙලා අප වෙලා වැඩ කරනකොට ඒක මේ අහලා නැති වචනෙන් විතරක් දන්න ජනපද කල්යාණිකට ප්‍රේම කරලා කරන වැඩක් වගේ. එහෙම නැත්නම් ආතරම ආන්දික මිනිස්සේ මේ ඉනිමකප් වදිනවා සෝපාවක් අහුවාම කියන මේක වඳින්නේ සිව්මහල් පාසාදයකට සත්මහල් පාසාදයකට ඉතින් ඒක නහනවා ඒ සත්මහල් පාසාදේ තියෙන්නේ ඔය බඳින සෝපාවට උතුරෙන්ද දකුණෙන්ද නැගෙරෙහිදින්ද ප්‍රශ්නය යකින ඒක මම දන්නේ මම මේ සෝපාව බඳිනවා කියන ඉතින් අන්නේ වගේ වැඩක් තමයි කියලා කියනවා මේ ආත්ම භාව පිළිබඳව කතා කරන කතාව කීලෙවලා ඒ ඒක පිළිබඳ නිෂේධනය ඒව අල්ලගෙන යන අත්හාගේ තියෙන ඒ මත නිෂේධනය කරලා සර්වඥ සඳහන් කරනවා මමත් පොට්ටපාද මේ ලෝකයේත් එක වැඩ කරනකොට ආත්ම භව තුනක් ගැන මම කතා කරනවා අර එදා ඊයේ කිවිච්ච ටිකම තමයි මේ ඕලාරික ගොරෝසු ආත්ම භාවයක් තියෙනවා ඒක මේ හතරම ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ ඒක මේ අපලකන කබලින්කාර ආහාරෝනි යපෙන ආත්ම භාවයක් කියනවා. ඊට පස්සේ තියෙනවා මනෝමය ආත්ම භාවයක්. ඒක අර ආත්ම භාවයෙන්ම ප්‍රතිරූපය එහෙමම තියාගෙන ඉන්නවා. රූපී හැබැයි ඒක. රූපී කියලා කියන්නේ මේ රූප ධානය වලට වගේ නැත්නම් නිවර්ණයි කරපුවාම විතරයි එතන යන්න පුළුවන්. අන්න ඒ වගේ ආත්ම භාවිකුත් කරනවා. කියනවා ඒ වගේම අරූපී ආත්ම භාවිකුත් කියනවා. ඒ අරූප භාවය රූප ධර්ම නෙමෙයි හැදලා තියෙන්නේ සංඥාමය ආත්ම භාවයක් තියෙන මම හැබැයි මේ තුනම ප්‍රතික්ෂේප කරන ප්‍රතික්ෂේප කරන්න බනදී මම කියනවා මේ ඕලාරික ගොරෝසු ඒ ආත්ම භාවය අපි දුරු කරන්න ඕනේ ඒ දුරු කිරීමට ප්‍රතිපදාවක් මන් දෙනවා ඒ ප්‍රතිපදාවේදී යම් කිසි කෙනෙකුට ඒ ආත්ම භාවයේ දුරු වීගෙන යනකොට යගේ කෙලෙස් අඩු වෙන බව තේරෙනවා කුසල පක්ෂ ධර්ම වැඩෙන බව තියෙනවා. එහෙම වැඩිගෙන යනකොට මේ ආත්ම භාවය ක්‍රමයෙන් තුනී වෙනකොට ඒ මනුස්සයාට දුකක් ඇති වෙනවා. ඒ ලස්සන ඒ වාක්‍යය සඳහන් කරනවා බුදුහාමුදුරු කියන තාලෙට භාවනා කරගෙන යනකොට ඒ වීතික්‍රම මට්ටමේ කෙලෙස් පරිඋත්තරණ මට්ටමේ කෙලෙස් ඒ වගේම දන්නේ නැතුව හරි ආශය කෙලෙස් දිවෙනවා. ඒ වගේම තිබුණට ගිය ශ්‍රද්ධාවක් වීර්යයක්, සතියක්, සමාධියක් විපස්සනා වැඩෙනවා. නමුත් දුකයි. වැඩ පිළිවෙල තියෙන දුකයි මොකද හේතුව? අර සංසාරයක් පුරාවට ඉන්ද්‍රියපද්ද විඥානය හරහා ඇහ රූප, කන, ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට පහස වශයෙන් තිබිච්ච දේවල් වලින් දුරවන් වෙනකොට ඒ ඉඳුරන් වෙන වෙනම හටන් කරනවා. ඒක උපවාස ව්‍යාපාර කියනවා. ප්‍රති විරුද්ධතාව දක්වන්න පටන් ගන්නවා. ඒක නිසා මනස කියවනවා ඒක නිකන් දුකක් වශයෙන්. නමුත් මම මේ යත්තන්න අවවාද කරනවා. නෑ මේක ඇත්තටම සුඛයක්. මේක ඇත්තටම ප්‍රීතියක්. මේක ඇත්තටම උපසමයක්. මේක ඇත්තටම නිවනට යන එකක්. මොකද කෙලස් නැති වෙනවා. එන්නේ එන්නේ කෙලස් නැති වෙනවා. කුසල කුසල පක්ෂේ ගැටේ. නිවනට යොමු වෙනවා කියලා ඒ ඇත්තන්ට ප්‍රතිපදාවක් කියලා දීලා ප්‍රතිපදාව සාක්ෂාත් වෙනකොට එන්න තියෙන පටලවිලි තියෙනවා ඒව සමහරලාට විදර්ශන උපක්ලේශ නිසා, වංචනික ධර්ම නිසා, ඡකමාය විධර්ම නිසා ඒවා හරිපාරයද්දි චෙක් කරනවා. හරිපාරයද්දි ඒක වෙහෙසකතියක් දැනෙනවා. හරිපාරයද්දි ඒකේ දැවිලි තැවිලි තියෙනවා. ඒ නිසා හුඟ දෙනෙක් ඉතින්දී ආත්ම භාවයේ ගෙවීම තමන්ගේ සැප එවි යෑමක් විදියට සුඛය එවි යෑමක් විදියට දකින්න නමුත් මම දෙන්නේ උපදෙස් දෙනවා නෑ මේක තමයි ප්‍රීතිය කියන්නේ නැත්නම් සුඛය කියන්නේ නැත්නම් උපශමය කියලා කියන්නේ තමයි විවේකය කියන්නේ කියලා මම යැත්තෝ උනන්දු කරනවා ඊට පස්සේ යැත්තෝ මේ පළවෙනි ආත්ම භාවය කියන ඕලාරික රූප අක්‍රමහ ධාතුන් හයි ආත්ම භාවය කියනකොට පස්සේ ඒ යැත්තෝ අර මනෝමය ආත්ම භාවයටපත් වෙනවා මම මේ මනෝමය ආත්ම භාවය ජීවන් කිරීම පිණිස විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ෂය විහිීමට, වැය කිරීමට ඒ මට්ටමේ තියෙන කෙලෙස් දුරු කරන්නත් අර ඉස්තර තිබුණු වඩාගත් ඉන්දිය ධර්ම තවත් සියුම් කිරීමටත් ප්‍රතිපදාවක් කියනවා. ඒ ප්‍රතිපදාව කරගෙන යනකොටත් දුකක් ඇති වෙනවා. වෙහෙසක් ඇති වෙනවා. ඊට පස්සේ යත්තන මම මේක නෙවෙයි ඇත්තටම වෙහෙස මේක වෙහෙසක් නෙවෙයි ඇත්තටම මේක ප්‍රීතියක් මේක සුඛයක් මේක උපසමයක් මේක සංසිඳීමක් කියලා එයත් අන්න මේ අරු මනෝමය ආත්ම භාවය දුරු කිරීමට විස්තර කතා කරනවා විස්තර දෙනවා එහෙම නැත්නම් ඒක කරගෙන යනකොට හම්බ වෙන්නේ යම් යම් නීවරණ ධර්ම ක්ලේශ ධර්ම එනකොට එයත් අන්න ඒක විසඳ ගන්න බෑ විසඳ ගන්න බැරි නම් මම ඒක සකස් කළ දෙනවා ඒක හරු පියාත්ම භාවයකට මම කතා ඒකත් පෙන්වන්නේ අල්ල බදා ගන්න නෙවෙයි. ගිවන් කරන්නයි ඒ සඳහා අනුසය මට්ටමේ කෙලෙස් කිවිම අර දෙකට බැලියසුම් ඒ සඳහා ඉන්දිය ධර්මවල ඉතාමත්ම ගැඹුරු උපේක්ෂාව සහ අදුක්කම සුඛ කියන උපක්‍රම ටික අවශ්‍ය වෙනවා උපක්‍රම ටික අවශ්‍ය වෙනවා අනිදී කරගෙන කරගෙන යනකොට ඒ රූපී භාවයත් අරූපී භාවයත් ගෙවෙනකොට දුකක් පාළු ගතියක් කම්මැලි ගතියක් දැනෙනවා. නමුත් ඒකදී නතර වෙන්න දෙන්නේ නැති ගන්න. මේක තමයි නියම ආර්ය වේවාරයට බඳ ප්‍රීති අශෝකයක් කියලා ගන්න තියෙන්නේ. ඒ නිසා දිගට කරන්න කියලා මම ඒ ආත්ම භාව තුනම වරණගලා ඒ ආත්ම භාව තුන ගෙවක් කරනවා. ඉතින් ඒක අපිට සාමාන්‍ය බුදුචානන්සේ මේ ඉදිරිපත් කරන දේ ත්‍රිපිටකයේ අනික් තැන් වලින් ගත්තොත් කාම භවය රූප භවය අරූප භවය කියලා අපි චින්තන රටාවේ අල්ලගන්න නැවතුම් පොළවල් තුනක් තියෙනවා. තානායම් පොළවල් තුනක් තියෙනවා. භවනා නොකරන උදු පු탁ඥයා කාම ලෝකේ විතරමයි දන්නේ. එයා හැම සැලසුමක්ම කරන්නේ ඒ කාම ලෝකේ ඉඳගෙන ඒක සපවත් කරන්නට, ඒකේ පොහොසත් වෙන්න, ඒකේ සෑම අධිකාරී ශක්තියක්ම ගන්න, පාලන ශක්තියක් ගන්න තමයි කටයුතු කරන්නේ. ඒ නිසා එයා දන්නේ කාම භාවයේ විතරයි ඒක ඕලාරිකයි ඒක හතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ ඒක මේ ආහාර මතයි තියෙන්නේ මේ අපලකන ආහාර මත නමුත් යම් කිසි කෙනෙක් කවදා හරි මේකෙන් කෙලවරක් කරන්න බෑ මේක කවදාකවත් මේ ඇයිදල් කූඩයක් පුරවන්න හදනවා වගේ පිපාසිත ලුණු වතුර බොනවා වගේ ධනමට අගුරක් කරන අතින් අතට මාර් කරනවා වගේ මේ කවදාකවත් ඒකට යන්න බැරි නිසා අපි මෙලෝ වශයෙන් කාණසක විතරක් නෙවෙයි එලෝ වශයෙන් උත්සලකලා ආධ්‍යාත්මික පැත්තට යන්න ඕනේ කියලා යම් දවසක ඒ ඉන්ද්‍රියබද්ධ සුඛය එන්නේ දුක බලන සුඛය ආදිවාසීන් ජීන සුඛයට తాවකාලිකව හෝ අබිනිෂ්ක්‍මණය කරලා නිස්සරණයක් ඇති කරගෙන ඊ ඇති වෙච්ච ඊට පාඩුවේ ඒ කර්ම වස්තුකින් වෙන් වෙච්ච ආරණ්‍යගත වෙලා රුක්ඛ මූලගත වෙලා ශුන්‍යගාරගත වෙලා ඒ ඇති කරගන්න ස්පාසෝ තුල හරියට ප්‍රතිපදාවක් කටයුතු කරොත් යම් දවසක වස්තුකාම අයින් කරුවට පස්සේ ඊගාට මතුවෙන කෙලස් කාම වශයෙන් තියෙන නීවරණ ගෙවම් කරන්න පුළුවන් තැනකට ගියොත් ඒ කෙනාට ඔය කාමල භවේ නෙවෙයි ඒකට රූප භවයත් එක්ක වැඩ කරන්න වෙනවා. ඒකට මෙතන යෙදිලා තියෙන්නේ මනෝමය ආත්මපත්ලාභයක් කිය. ඉතින් ඒකෙත් ඇත්ත එක වහගත්තට අපි මේ ක්ලේශකම අයින් කරාට ඒකේ වස්තුකාමේ කාම වස්තු අයින් කරාට ක්ලේශ කාම හිතේ කෙලින්ම වැඩ කරනවා. ඇත්ත ඒක වහගත්තට සමන්න තමන්ගේ ශරීරයේ ඉන්නවා වාගේ. ඇහැට රූප පේන්නේ නැත්නම් හිතට රූප පේනවා. එහෙම නැත්නම් මතක් වෙනවා. එන හැම සද්දකින්ම මොනවදෝ සංඥාවකයක් අරගෙන ඇත්ත එක වහගත්තට ඇත්ත අරගෙන ජීවත් වෙනවා වගේ සම්පූර්ණ අර රූපෙම හේවණල්ලක්. එහෙම නැත්නම් ප්‍රතිබිම්බයක් ඇත්ත වහගත්ත මනසක තියෙනවා. ඒක සැලසුමකට හදනම් කරන්න පුළුවන්. ධනය පොලක් කරගන්න පුළුවන්. ඒක මේ අම්බලමක් කරගන්න පුළුවන්. ඉතින් අර එක ගොරෝසු ඕලාරික ආත්මභාවය අයින් කරලා මේක තවට පස්සේ ඒකේ නා නීවරණයන්ගෙන් තොර වීම එහෙම නැත්නම් මේ ආමිෂ සුඛය අතහැරීම, නිර්ආමිෂ සුඛය අත්දැකීම කෙරුවේ නැත්නම් ඒකේ නා හිතනවා ඇත්ත ගහගත්තට වෙනම මේ ඇතුලේ තව වෙන කයක් තියෙනවා. මේකට තමයි මෑත කාලේ ඔය මනෝමය අර්ථ භාව කියන සූක්ෂම ශරීරය කියලා අදාගෙන තියෙනවා. ඉතින් ඒක මේ මට විශේෂ හැකියාවක් තියෙනවා. මට සූක්ෂම කයින් ඇවිදින්න පුළුවන්. මට සූක්ෂම කයින් ආහාර සූකිරීම කරන්න පුළුවන් කියලා අමුතු වැඩ පිළිවෙලකුත් තියෙනවා. ඉතින් උගව දෙනෙක් ඒක හරියට සර්වඥාන්සේ පිළිගත්ත දෙයක් වශයෙන් වගේ එන්නට කතා කරනවා බුදුජානනාංශයේ මනෝමය ආත්ම භාවයක් ගැන කතා කරනවා කියන්නේ. සරුවචනසේ කතා කරන්නේ මිනිස්සු අහුවෙලා තියෙන තැන. ඒ වගේ ඉඳගෙන ඒගොල්ලෝ හිතනවා කාම භාවයේ මින් ආයට වැඩිය වෙනස් මම මම මේ කතා කරන්නේ සූක්ෂම ශරීරයක් ගැන මනෝමය ආත්ම භාවයක් ගැන නමුත් සරුවචනසේ කියන මේක ජීවන් කළ යුත්තක් ඒ ගවන් කිරීම සඳහා අපි සමතෝපක්‍රමයෙන් පාවිච්චි කරනවා. ඒ සමතෝපක්‍රමයෙන් කළ දිනුවට පස්සේ අර තීරණ පටන් අර ගන්නවා ඒ කාම සුඛයට වැඩිය ආමිෂ සුඛයට වැඩිය මේ නිර්ආමිෂ සුඛයේ තියෙන තාමත්ම මිහිරියාවක් එහෙම නැත්නම් තරංගයක් කරන්න නැතුව දිනන්න පුළුවන් ගතියක් කිසිම වියදමක් නැතුව ගන්න පුළුවන් ගතියක් නඩත්තුවට කිසිම අවශ්‍ය දෙයක් වෙන්නේ නැති ගතියක් තියෙන නිසා ඒක වෙනවා සමහර විටක කාම ලෝකයේ ජනපත කල්යාණිකට ප්‍රේම කළා වගේ මේ රූප ලෝකයේ මේ හම් වෙන අත්භාව ප්‍රතිලාභයට මේ සූක්ෂම ශරීරයට තව වෙන වෙලාවල් තියෙනවා. ඒක අහුවෙච්ච එකට හිතන්නේ අපි අහුවලා තියෙන කාමයට නෙවෙයිනේ කියලා. කාම තණ්හාවට නෙවෙයි උනාට භව තණ්හාවට අහුවෙලා තියෙන්නේ. එයත් ඒව කරගෙන හිටියට දසම චිත්තකින්වත් ඇති හැටි තේරුම් ගන්න පැත්තට යන්නේත් නැහැ. විපස්සනාවක් වැඩෙන්නේ නැහැ. මේක විශාල පැතුරක් කියලා ගත්තා වගේ කවුරුත් තරඟ කර නැති ශේෂ්ත්‍රයක මහා අධිකාරියක් පවත්න්න පුළුවන්. ඒ නිසා මේ මනෝමය ආත්ම භාවය පිළිබඳව උගදෙනෙක් ඒක තමන්ගේ සැලසුමට මධ්‍යස්ථානයක් කරගන්නවා. එහෙම නැත්නම් තානායම් පොලක් කරගන්නවා. නමුත් ਸਰවඥාන්සේ මතක් කරනවා මේ කාම තණ්හාව අයින් කරාට පස්සේ ඒ වෙනුවට එන එකක් තමයි මේ භව තණ්හාව. ඒ නිසා කාමතරණ වයින් කිතුමුල බවතනවා ගත්තට ප්‍රශ්නයක් නෑ. නමුත් විතර ඇලෙන්න ඉඩ තියෙනවා. මේක ਸਰවඥාන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලා Hindu වේදයේ තිබුණා තිබිලා තියෙනවා මේ ශරීරය හැදලා තියෙන කෝෂ පහකින් පිටතම තියෙන අන්නමය කෝෂය ඊගාට ප්‍රාණමය කෝෂය ඊගාට සංඥාමය කෝෂය ඊගාට විඥානමය කෝෂය අන්තිමට තියෙන ආනන්දමය කෝෂය. ආනන්දමය කෝෂය තමයි දීයනාංශ කියන්නේ. එතෙන් යන්න අන්න මේ ශරීරය අයින් කරනවා. අන්න මේ කියලා කියන්නේ මේ ඝන ආහාර කාල හදාගන්න පංච මහා භූත හතර මහා භූතෙන් හදිච්ච එක. ඒක ගියාට පස්සේ ප්‍රාණමය ශරීරයක් තියෙනවා. ඊට පස්සේ සංඥාමය ශරීරයක් තියෙනවා. ඊට විඥානමය ශරීරයක් තියෙනවා. එකක් ඇතුලේ එකක් ඇතුලේ මේ අපි නිකන් සාමාන්‍යයෙන් කියනවානේ දන්ත දාසුන් වහන්සේ තැම්පත් කරලා තියෙන කරඬු හතක් ඇතුලේ කියලා. ඒ පළවෙනි කරඬුව තමයි මෙරහට කියන්නේ. දෙවෙනි කරඬුව මේ තුන්වෙනි කණ්ඩු හතරවෙනි කණ්ඩු කියන වගේ අතුරු සියන්නිකය හමුසුලා එකක් තියෙනවා ආමජනික මේ සමරපුර නෑ සියන්නිකය අස්කිරීනි පාර්ශ්වය හමුසුලා එකක් තියෙනවා මල්ලොත්‍ය හමුසුලා එකක් තියෙනවා බස්නායිනි ගාව එකක් තියෙනවා ඔය තුන් දෙනාටම රැට හීනෙන් බෙහිලා තුන් දෙනාම එකතු වෙලා ඇටේට මිසක්ක දන්දවාංශය ඉලියට ගන්න බෑ එහෙමයි හදලා තියෙන්නේ ඊට වගේ ඔය ශරීර කෝෂ ගොඩාක් ඇතුලේ තමයි දන්දවාංශ වැඩ ඉන්නේ කියලා කියන්නේ අන්න ඒ වාගේ එදත් තිබිලා තියෙනවා පිටින්ම තියෙන මේ අන්නමය ශරීරය මැදින් ප්‍රාණමය ශරීරයක් තියෙනවා සංඥාමය ශරීරයක් විඥානමය ශරීරයක් ආනන්දමය ශරීරයක් කියලා. ඉතින් ඒව සර්වචන්නාංශේ පාවිච්චි කරනවා මේ මිනිස්සුගේ බෝඩර් ක්‍රම ගලවලා දාන්න. උඹලා ගාව මෙන්න මෙහිම අල්ලගැනීම් තියෙනවා. ඒ අල්ලගැනීම එකක්ක සර්වචන්නාංශ අනුමත කරන්නේ. නමුත් ඒ අල්ලගත්ත ක්‍රමයට මේ ගලවන්නේ. එතෙන්දී සර්වචන්නාංශ සිද්ධ වෙනවා මේ මනෝමය ප්‍රතිලාභයක් ආත්ම ප්‍රතිපදාවක් ලබා ගන්න එන කතා කරන්න ආන්නේ කතා කරුවට පස්සේ ඒකත් දුරුවන් කරන්න එහෙම නැත්නම් අපි භවනා කරලා අපිට ලැබෙන යම් විවේකයක් උදකලාවක් ලැබුණාට ඒක නිවන නෙවෙයිනේ ඒක නිවන යන පාරේ හම්බෙච්ච තානාය පොළ අපි ඒක ඉඳගෙන ඒක තවදුරටත් ඒක සියුම් කරමින් සියුම් කරමින් යනවා ඊට පස්සේ ආය පටන් ගන්නකොට ආයශරයක් අපිට අර මේ ඕලාරික ආත්ම භාවය ඉඳලා තමයි පටන් ගන්නවා පටන් ගන්න අපි මෙතෙන් දෙනවා මනෝමය මට්ටම ඊට පස්සේ ඒකත් තව ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ සියුම් කරමින් සියුම් කරමින් ජීවත් තමයි ඒ ආත්ම භාව පිළිබඳව අපි ළඟ තියෙන සියුම් සංඥාවල් ජීවම් කරන්න පුළුවන්. මේකේ ඒක ඔහුගේ ධර්ම දේශනාවල අපිට වරින් වර වරින් වර අපි සම්බන්ධ කරගත්ත සමත භාවනා අනුව විස්තර කළ සර්වචන්ච විස්තර කරපු එක විපස්සනා කරනකොට යම් යම් වශයෙන් කෙනෙකුට අත්දකින්න පුළුවන්. අන්නේම ගියාට පස්සේ තමයි යාට එimhe යනකොට සරුවත් යන්සේ සඳහන් කරලා තියෙනවා මේ වැඩ පිළිවෙල දුකක් වශයෙන් තියෙනවා කියලා. කොටිම ගත්තොත් අපි ඊටාම දක්ෂව භාවනා කරලා නීවරණ අයින් කරගෙන ඇතිවෙච්ච ඒ විවේක තත්වයේදී ඒ විවේක තත්වයෙන් අයින් වෙන්න කටයුතු කරනවා කියන්නේ. ඒ විවේක තත්ත්වයේ ක්ෂය කරන්න කටයුතු කරනවා, වැය කරන්න කටයුතු කරනවා. එහෙම නැත්නම් නිරුද්ධ කරන්න කටයුතු කරනවා කියන එක කෙනෙකුට හිතා ගන්නත් බෑ. ඒක වෙනවනම් ඒකත් පාඩුවක් විදිහට තමයි තේරෙන්නේ. නමුත් මේක පිළිබඳව මම පොඩ්ඩක් අපේ භාවනා වැඩ පිළිවෙලට සම්බන්ධ කෙනෙක්ගේ ආධ්‍යාත්මික ගැන කතා කරොත් ඉස්ලාම් වතාවට විපස්සනා කරන යෝගාවචරයේ ඔය කියන විවේක තන හරි පාර බව තේරුම් අරගෙන ඒක යෝනිසෝ මනසිකාරයෙන් සම්‍යක් දෘෂ්ටියෙන් ඒකට පිවිසිලා ඒක අත්දකින්නකොට පුදුමාකාරයක තියෙනවා සීමා මරියාදාවල් මොනවාක් නැති කිසිම හැලහැප්පණක් නැති කුරු ඝර්ෂණයක් නැති බොහොම සුවයලවන ගතියක්. නමුත් මේක නැවත නැවත දිනු කරනකොට දිනු කරනකොට පේනවා මේකේ ඉන්නදි ශබ්ද ඇහෙනවා. මේකේ ඉන්නදි වේදනාව දැනෙනවා. මේකේ ඉන්නදි හිතවිලි එනවා. එතකොට මේ ඉන්නට ඉතාම පිවිතුරුව පවිත්‍රව දැකව මේ தත්ත්වෙ ඉන්නේ ඉන්නේ දැන් දුර්වල වෙනවා. ඉතින් ඒ නිසයි සර්වඥාන්තකනේ නීවරණ අයින් කරන්න මේක ගත්තට මේක අවසාන ඵලෙ නෙවෙයි. මේකත් අයින් කරන්න ඕන. මේක අයින් කිරීම සඳහා මේ සූත්‍රයේදී සර්වඥාන්සේ අරූපී ආත්ම භාවයක් ගැන කතා කරනවා. ඒකට කාම භව, රූප භව, අරූප භව කියන අරූප තත්ත්වයක් තියෙනවා. ඒක උගා වෙලාවට දර්ශී වශයෙන් සිද්ධ වෙන්නේ අරූපේ ධ්‍යාන වඩපු කෙනාට. ඒ අරූපේ ධ්‍යාන කරේ ඇති වෙන ආශාව ඒක නිකන් සාමාන්‍යයෙන් මනට උගන්වන්නේ සර්වතනාංශේ ජී පැවිදි බුදු වෙන්නේ ඉස්සර වෙලා සිද්ධාර්ථ ගෞතම වශයෙන් ඉන්න කාලේ ඒ ආලාර කාලා මුද්දකාරාම මුත්‍රෝගයත් ඒ අරූප ධ්‍යාන වඩලා තිබුණා. ඉතින් මේ ඒ නිසා බුදුජානනාංශේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන බණ කියන හදනකොට මට බැලුවේ ඇත්තට මේ දෙන්න මොකද ඒකට ගොඩාක් කෙලස් කපාගෙන හිටියේ නමුත් එයත් අරූප භවයකට ගිය නිසා ඒ වෙලාවේදී සර්වඥාන්සේ කිසිම විදියකට සංනිවේදන සම්බන්ධයක් කරගන්න බැරුව මොකද ඒකට අරූප භවය බැඳිලා තිබුණා ඒ නිසා සර්වඥාන්සේ කියනවා රූප භවය නැති කරන අරූප භවය පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැත්තේ නමුත් මම බන කියන්නේ ඒකත් ඉවත් කරන්න ඒකත් ඡය කරන්න ඒකත් වැය කරන්න ඉතින් අඩිය කියන ඒක අල්ලන්න හේතු වෙන අනුසේ ධර්ම දෙකත් දුරුවන් කරන්නයි ඒ වෙනුවට විදර්ශනාවේ අන්තිම ඉහළට ඒ කියන්නේ කියනවා නම් ශක්තබොජ්ජංග ධර්ම වල අන්තිමට තියෙන සත්‍ය ආදී ධම්මවිචේ වීර්ය ආදී බොජ්ජංග කොච්චර සුද්ධ කරන්න ඕනද කියනවනම් කොච්චර පිසුදු කරන්න ඕන කියනවනම් වඩාගත් බොජ්ජංග ධර්ම නැවතත් පන්නරයක් තියාගන්න වෙනවා පරිප්පෝක දාන්න වෙනවා සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පටිච්චසග්ගාන පස්සේ ඒක විස්තර කරන්න වෙන්නේ අපි සත්‍ය සම්පජාඤ්ඤය වඩන්නේ ඒක අපිට තියෙන කෝකටත් අයිති වාගේ අපි හැමදේකටම සතියෙන් තමයි මෙතේ ජාම බේරගෙන ආවේ දැන් ඔය බොජ්ජංග මට්ටමට සතිය වෙනකොට පස්සේ ඒ ඒ සතිය කොච්චර තියුණු කරන්න ඕනද කියනවනම් කොච්චරක් පන්නරේ තියා ගන්න ඕනද කියනවනම් සති සම්පොඥාගේ ඇතත් එකයි නැතත් එකයි කියන මට්ටමට උපේක්ෂාව වඩන්න ඕන. විවේකීව සතිය ගැන බලන්න ඕනේ මේ වෙලාව සතිය තියෙනවා හොඳයි. දැන් මේ වෙලාව සතිය නෑ ඒත් හොඳයි. මේ නැති සතිය ඇති සතියක් වඩපත් කරනවා ඒත් හොඳයි. ඇති සතිය නැති සතියක් වඩපත් කරනවා ඒත් හොඳයි කියලා. ආන්නේ විදිහට මේ සතිය තමංගේ දාශකත්වයටපත් කරගන්න. ඊටාම විවේකීව විරාගීව නිරෝධ සම්පන්නව මේ සතිය දිහා වඩන්න වෙනවා. ඒක ධම්ම විචේ සම්බොධංගී ගත්තොත් ඊටත් වැඩි අමාරුයි. ඒක මොකද ඕනෙම කාරණාවක් නාම රූප වශයෙන් වෙන් කරලා පෙන්නන්න, අනිත්‍ය දුක්ඛ නාම වශයෙන් පෙන්නන්න, මුලමදාක වශයෙන් පෙන්නන තුනර තීක්ෂණ බව. ධර්මය විචක්ෂණව බලන්න පුළුවන් ගතිය තියෙනකොට වගේම ඒක නැතිලා තකතිරුකම මත වෙච්චාම ඒ විදිහටම අසලී ඉන්න පුරුදු වෙනවා. මේ හොඳට තේරෙන ගැතියින නොතේරෙන සිත්තර කරන මොඩ මොඩ පැත්තකට හිත දුවන. ඒකට උපේක්ෂා වෙනවා. මේ හොඳටම තකතිරු මොඩකම ඉඳලා එකපාරට සුද්ධ ධර්ම අවබෝධයක් වෙනවා. ඒකටත් ඒ වගේම ධම්මවිචේ සම්පෝච්චංග පිළිබඳ උපේක්ෂක වෙනවා. ඒ වීරියක් හොඳට අරමුණ ඉරියව් පාත්තන වීරියත් තමයි කරගෙන යන්න බැරි වෙන්නේ. ඒ දෙකටම සමසිත ඒ විදිහට ඒ බොජ්ජංග ධර්ම හැම එකටම වඩන්න ඕනේ. අන්න ඒක මේ ඉතාම සූක්ෂම මට්ටමේ වඩනකොට ඒ උච්චංග ධර්ම සලකන්නේ දුකක් විදියට. මෙතන කතා කරන සතිය දුකට හේතු වෙනවා. ධම්මවිචය දුකට හේතු වෙනවා. වීර්ය දුකට වෙනවා. ප්‍රීතිය දුකට හේතු වෙනවා. සුඛය හේතු වෙනවා. එතන සුඛයේ සලකන්නේ සම්බ සද්දිය වශයෙන් ඊට පස්සේ ඒ සමාධිය උපේක්ෂාව ඕක නැවත නැවතත් වඩන්න තියුණත් එකයි නැතත් එකයි කොච්චරද කියනවා නම් ඒක වචන යදු වචන උපේක්ෂාවත් වඩන්න ඕන උපේක්ෂක උපේක්ෂාව තිබුණත් හොඳයි උපේක්ෂා නැතත් හොඳයි ඒක රසතිය හරහා විස්තර කරගන්න මිසක් ඒක හිතා ගන්න අමාරුයි ඒ චක්‍රේ කරකවගෙන යනකොට කියන උපේක්ෂාසලකෝ චංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිසංකරණ පස්සේ ආන්නේ විදිහට වැඩවට පස්සේ මේ රූපී ආත්ම භාය වෙමුත් ඒක පිළිබඳ තියෙන සංඥාව බැඳීමෙනුත් ගලවන්න පුළුවන් ඒකෙන් තමයි මේ පිට සකස් කරලා දෙන්නේ ඒ කියන්නේ විදිහට පුත්‍රජානාංශ මේ ආත්ම භාව තුනකට දාලා සංඥා තුනක් අන්තිමට තියෙන එක රූපී අරූපී ආත්මයේ සංඥාමයයි කියලා ඒක හුදු හඳුනා ගැනීමක් විතරයි. චීනවා කියන මිනිහට චීනවා නෑ කියන මිනිහට නෑ. ඒකාන්ත වශයෙන් කියන්න බෑ. එහෙම තියෙනවයි කියලා හිතන වෙලාවේදී පවා ඒක නැති කිරීමට කටයුතු කරනවා. නැත්තම් කරබන්නේ කයි. ආන්නේ විතර කරන මේ චිත්තසාරය සාරිපුත්ත අර පොට්ටපාතත් එක්ක ආපු පරිම්රාජකයා කොහොම සියුම් ප්‍රශ්නයක් අහනවා. ඒක තමයි මේ මේ ජවනිකාව කුළු ගැන්වෙන්නේ එතනින් මොකක්ද අපේ සූත්‍රේ හමාර වෙන්නේ එතනින් එයා අහනවා ස්වාමීන් වහන්සේ යම් වෙලාවක ඔබ වහන්සේ දේශනා කරන ඕලාරික ආත්ම භාවයේ තියෙනකොට ඒ කෙනාට මනෝමය ආත්ම භාවය නැද්ද? අරූපී ආත්ම භාවයක් නැද්ද? යම් වෙලාවක යම් කිසි කෙනෙක් මනෝමය ආත්ම භාවයක් ඉන්න වෙලාවකට එයාට රූපියාත්ම භාවයේ ගොරෝසු භාවයේ සත්‍යද නැද්ද? අරූපියාත්ම භාවයේ නැද්ද? එම් වෙලාවකට අරූපියාත්ම භාවයේ කියනකොට එයාට ඕලාරිකාත්ම භාවයේ සමනෝමය අන්දාවේ නැද්ද කියන. ඒ හැම ප්‍රශ්නයක්ම නගින්නේ මේ අපි කල්පනා කරන තාර්කික ක්‍රමෙන්නම ਸਰවචනංශික බොහොම ලස්සනට විස්තර කරන හැටියෙන් තමයි ප්‍රශ්න එනේ එන තාලෙන් ගලවන්න තියෙන්නේ. ඒකට බුදුජානනාංශයේ උත්තර දෙනවා. ඒකට අහනවා චිත්ත ඔබට තියනවාද වෙලාවක් කල්පනා කරන මම අතීතයේ හිටියා. එහෙම කියලා හොඳට ඕමේ අතීත සිද්ධියක් දැකලා ඒක නිකන් දැන් පේනා වගේ පේන අත්දැකීම් තියෙනවා. ඔව්. මේ වර්තමානයේ මම දැන් මෙතන ඉන්නවා කියලා අත්දැකීමක් තියෙනවා. ඔව්. මට අනාගතේ මේ වෙන්න මම කරනවා මේක හරියනම මම මෙහෙම මෙහෙම කරන්න කියලා අනාගතේ සැලසුම් කරන වෙලාවක් තියෙනවා. ඔව්. එතකොට චිත්ත ඔබ යම් වෙලාවක අතීතයේ ඉන්නකොට ඔබ වර්තමානයේ මොකද වෙන්නේ? අජීවිතේ කල්පනා කරන මේ වර්තමානයක් තියනවාද අනාගතයක් තියනවාද මේ යම් වෙලාවක මම දැන් මෙතන කියලා ඉන්නකොට මට අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා මේ යම් වෙලාවක අනාගතේ එන සැලසුමක් ගන්න වෙලාවක් එන තොරණක් ගන්න එන සැලසුමක් හදන වෙලාවක ඔබට අතීතයක් තියෙනවා අතීත මම ඇඉන්නව වර්තමාන මම ඇඉන්නව මට මේක අවතෝ මොකක්ද උත්තර දෙන්නේ ඒතර පුත්‍ර ජනන්සේව චිත්ත කියන ස්වාමීනාන්දයන් කිසිම වගේ මේ විදිහට ඇහුවොත් මේ ප්‍රශ්නේ මම යම් වෙලාවක අතීතය අභිරමණය කරනවා මට වර්තමානයක් නැහැ වර්තමාන මමෙක් නැහැ අනාගත මමෙක් නැහැ මට යම් වෙලාවක මම වර්තමානයේ මම දැන් මෙතන කියලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම අතීත අනාගත හිතවිලි නැහැ අතීත අනාගතේ මට අභව්‍යයි මට ඒක මම ඉන්න ඉන්නවා කියන ගාන වැටෙන්නේ අතීතේ හිටියා කියන ගානකුත් නැහැ ඒකකොට අනාගතේ ඉන්නවා කියන ගන්නකුත් නැහැ මොකද වර්තමානයේ නිමං. ඊට පස්සේ යම් වෙලාවකම අනාගතේදී පුරුණ වශයෙන් ඉදිරිය කටයුතු කරනවා නම් මට ඒ වෙලාවේ අතීතය ගැන බලන්න වෙලාවකුත් නැහැ අතීතේ මට අතීතය පිළිබඳ මට ගිනුමට යන්නේ නැහැ. වර්තමානයේ ගිනුමට යන්නෙත් නැහැ. ඊට පස්සේ පුත්‍රයාසගේ පෙන්ලා දෙනවා මේ කාලය කියන එක අතීතයක් අනාගතයක් වර්තමානයක් එක දිගට තුනක් තියෙනවා කියන්නෙම සංඥාවක් වටලවා ගැනීම. මේ තුනේ එකයි තියෙන්නේ. ඒකෙන් අතීතය අනාගත දෙකම ස්වාභාවික දෙකක්. අස්වාන් විතරයි ස්වභාවිකයි කියන්නේ. අනිත ඔක්කොම කොච්චර මායාවක්ද කියනවනම් චිත්තයේ උත්තරෙම බේනවා. අපි අතීතයේ ජීවත් වෙනවා වර්තමානයේ වහුණක්වත් ඉන්න බෑ. අනාගතයට සසු හදන්න බෑ. මේ වර්තමානයේ කොයි වෙලාවකරි බුදුහාමරගේ බණ අහලා උත්සාහ කරලා ගත්තොත් වර්තමානයේ ඒකේ අතීතය ගැන හිතන්නත් බෑ අතීත මම මේක ඇත්තෙත් නෑ අනාගත මම මේක ඇත්තෙත් නෑ ඒක නිසා මේ තුන එකක් තියෙනවා කියලා බාර ගන්නකොට අනිත් එක අවලංගු වෙනවා ඒ වගේ තමයි ලෝක කාමෙටම ගත කරන මිනිස්සේ උපන් දවසේම මරණකම් උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ රූප ශබ්ද ගන්ධ රස වලට යෙදිලා ඇහැකන දිවනාශය කය මන පිටවන මිනිස්සෙකුට මනෝමය ආත්ම භාවයක් කියන සංඛ්‍යාවක් ඔළුවට එන්නෙම නැහැ. එන්නේ ඉඳ කියලා නෙවෙයි කාමයේ අපි වස වස වහලගන්නේ. ඊට පස්සේ අපි යම් වෙලාවක ධ්‍යාන භාවනා කරනවා, දැහැන් බඩනවා, අරණ්‍යගත වෙලා ධ්‍යාන සමවැදිලා ඉන්නවා. වර්තමානයේ පළවෙනි ධ්‍යාන කවදාකවත් ඒ මනුස්සයාට කාමයේ අභිරමණය කරන්න බෑ වෙලා. අභිරමණය කරනකොටම ධ්‍යානෙ කැඩෙනවා. ඒ වගේම මෙයින් පිට වූ අරූපී ධ්‍යානයක් තියෙනවා කියලා කල්පනා කරනවා. දැන් කල්පනා කරමු කොහොම රූපී ධ්‍යානෙ කැඩෙනවා. ඒස වර්තමාන වශයෙන් මනෝමය වශයෙන් ධ්‍යානක සම්බන්ධයෙන් කරනට ඒ අර දෙකෙන් ඒ වගේ ගිණුමට යන්නේ නැහැ. යම් කිසිකින් අරූපී ධ්‍යානයකට සම්බන්ධ වුණා. යට ඒකේ ඉඳගෙන මම අනේ කොහොමද කාම ලෝකේ ඉන්න කාලේ මම කාමරහත පිටිපස්සේ එළවන කාලේ මට මොකද වුනේ කියන මේක ඉඳගෙන ඒක බලන්න බෑ. බලන්න යනවනම් ඒ ධ්‍යානෙ ධ්‍යානෙන් ගැලවෙනවා. යේන යේනේ මඤ්ඤති තතෝ තං හොති අඤ්ඤත. යමක් යමක් ගැන කල්පනා කරන්න ගියොත් ඒ නිසා මේක අන්ධයක් වඩපත් වෙනවා. ඉතින් මේක ඕන කෙනෙකුට ඒ චක්‍රයට දාලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ කටයුතු කරන්නේ. ඒක නිසා තුනක් තියෙනවා තමයි. තුනම ගන්න බෑ. තුනම ගන්න හදනවයි. ඒක තමයි අපි අපි ලස්සන සැලසුම් හදන්නේ මේ අරක නැත්තම් මේක නැත්තම් මේක කියලා. අපේ තියෙන වැඩේට ගියාට පස්සේ තමයි තේරෙන්නේ සත්‍යයට මුහුණ දෙනකොට තමයි තේරෙන්නේ ප්‍රත්‍යක්ෂ කරනකොට තමයි තේරෙන්නේ යම ප්‍රත්‍යක්ෂ කරනවා අර පැත්තට එකක් අල්ලගත්තොත් අනිත්‍යව ගියා ගියාමයි. ඒ නිසා අපිට චරිත ගන්න පුළුවන් පු탁ජන චරිතයක් තියෙනවා බනහලක් නැහැ කාමෙට මේදිලා ඉනවා ඇහැරන ජීවන ආශ්‍රය වෙනවා අපිට ඕන තරම් කුසල් ගණන් අහුලන්න පුළුවන් එළියට ගිහම පාරේ. ඒ જાති මිනිසු. එහෙම හිටියද අපේ හිතේ දවසකට කොච්චර චිත්තක්ෂර ගාන කාම ලෝකේ දැහැසිරේ. හරියට ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවද මේ මනෝමය ආත්ම භාවය ගැන හිතන්නේ නැති අරෝපී ආත්ම භාවය හිතන්නේ කාමෙටමකයි. ඒහා සමාන චිත්තක්ෂණ රාශියක් දවසක අපි කාමේ ගත කරනවා. ඒ ගත කරන වේලාවක අපිට මේ භාවනාවක් හරිය වේලාවක හම්බෙච්ච විවේකය විස්රාමය උද්දකලාව කැළම බම්බේ නැහැ අදාළ නැහැ අත්විඳින්න බෑ ඒ ඒ සංඛ්‍යාවට යන්නෙම නැහැ අපි පුදුම වෙහෙසක පුදුම මානසික ආතතියක පුදුම අසහනයක ගත කරා ඒ අසහනේ නිසාම ඒකට අනේ මං දවසක මෙහෙම බිම ඉඳගෙන සුදු ඇඳගෙන සිල් අරගෙන මම මෙච්චර විවේකතනක හිටියනේ කියලා බලාතකට හිතවිලක් එන්නේ මොකද ඒ තරම් අසහනෙන් අර කාමයේ අපිව දවනම තමන බූවල් අල්ලගත්තා. ඒ වගේම අපි යම් වෙලාවක ඉතාම මහන්සියකට වෙලා උත්සාහයකින් ඒ නීවරණ දුරු කරගෙන ආමම ඔන්න මේ උදකලා වුණා විවේක වුණා කියලා හිතන කීතියොත් එහෙම එතන ඉඳගෙන අනේ මේක මගේ අම්මට දෙන්න නැත්තම් අනේ මේක මගේ මල්ලිට දෙන්න නැත්තම් මේක බුද්ධියට දින්න කරන අංක පෙට්ටියක දාලා වහගෙන තියාගෙන ඉන්න නැත්තම් කියලා මේක පිළිබඳව මොන જાතියෙන් කාම අදහසෙන් කල්පනා කරන්න ගියත් ඒක මේක අර ඇති වෙච්ච නීවරණය නැති වෙච්ච නීවරණය ඇති කරන්න හේතු වෙනවා අර විස්රාමයේ තමන්ගේ නැති වෙන්නේ හිත කොච්චර යෝගාවචරෝ මේ විදිහට තමන්ට හැම්බ වෙච්ච ඒ නීවරණයන්ගෙන් තොරව කප්පෙක් කෙලස ගන්නවා එතන ගිහලා උරුංග ගහට උදියකට එකා වගේ ඉතින් කල්පනා කරනවා දැන් මේක මන්නම් කොහොමද ෂේප් කරගත්ත දැවත් මොර හරි ඇවිල්ලා ඒ දෙක හිත කට්ටියට දෙන්න ඕන. කියලා නම් දෙන්න ඕන කොහොම හරි කියලා මේ ඇති වෙච්ච අර විශ්‍රාමය තුළ ඉඳගෙන ඉතින් සැලසුම් හදනවා. උරුම ගැන කතා මම කියන්න යන්නේ මම හිතන්නේ කවුරුත් දන්නවා. ඒ වගේ ඒ පංචතන්ත්‍ර වගේ කතාවල අනන්තවත් පෙන්ලා තියලා තියෙනවා. අපි ආයාසින් ඒක උපයාගත්ත ගමන් ඒකේ ධර්ම අගෞරවේ නිසා ක්ෂණයේ ඉක්මවා ගැනීම නිසා ක්ෂණ සම්පත්තිය දන්නේ නැති නිසා කාම තණ්හාව නැති වුණොත් භව තණ්හාව වෙන්න පටන් ගන්නවා මේක කොහොමද මම නෑ යන්න දෙන්නේ කිට්ටුවන්තේට දෙන්නේ මම හෙටත් ගන්නෙ කොහොමද මම යන යන දැන ගන්නෙ කොහොමද කියලා ඉතුරුලා පතුරුලා ගන්න හදනවා මේ ක්ෂණ සම්පත්තියේ තියෙන වටිනාකම දන්නේ නැති නිසා ඒ කිරි කාර්යයක් කිරි කලේ ඔළුව තියාගෙන යන ගමන් වීදියේ කල්පනා කරාලු මම අද මේ කිරි වීදි ටික විකුණ ගන්නවා විකුණ ගත්තට පස්සේ මම මේක කෑම අඩු කරලා හරි කමන්නේ මම කොහොම හරි මේකෙන් එළු පෙට්ටියක් කරගන්නවා එළු පෙට්ටියක් හරි ගසනවා මම පුළුවන් තරම් දැන් දැනට මේ කිරි අරගෙන තියෙන මෙයා කායි හරි කිරියක් අරගෙන මේ යුගුණට යනවා මමම කියලා පොඩි එළු පෙට්ටියක් හදාගන්නවා ඊට පස්සේ මම එළු ටික මේකුල හරකෙක් කරගන්නවා ආරම්පට්ටියක් හදානගත්තම දවසක මම තාමත්ම පොහසත් කාන්තාවක් බවට පත්දී දැන් මේ කිරි කලේ අරගෙන යනකොට මිනිස්සු බොහොම පහක් කළා සලකන. නමුත් එදාට මම පාරට බහිනකොට මම ලස්සනට හැඩවැඩ වෙලා සෑම තරුණියෙක්ම සෑම තරුණියක්ම ශාස්ත්‍රීය වංශික වෙන්න පුළුවන් බ්‍රාහ්මණ වංශික හැම කෙනාම මගේ පිටවසේ බලන්නේ හැම කෙනාම මට විවාහ යෝජනා කරන මම ඒකට ගස්සන උඩු කියලා ගස්සනකොට කිරි කලේ බිම ඒ වගේ මේ නම්බුකාර කිරියන් මන්දිගේ කතාව මේක තමයි අපිට භාවනා කරනකොට සිද්ධ වෙන්නේ. ඒක දිගේ ගහන තොරණ කාම තණ්හාවට යන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යෙන් භව තණ්හාවට යනවා. මේක හැමදාම බුද්ධියට සින්න වෙලා තියෙනවා. මේක පිටවෙන්ද නිත්‍ය සංඥාව කොච්චරද කියනවනම් මේක පිටු කරලා අගලයක් වගේ හදලා අම්මට දෙන්න හිතනවා. නැත්නම් යාළුවට නම් එක මල්ලිට දෙන්න හිතනවා. ඒ විදිහට මේක මේ ස්ථිර ධාර කරගන්න හදනවා. නැත්නම් මේක හෙටත් ඕනේ මට. යන යන තැන තියෙන්න ඕනේ කියලා. ඒක කරන්නේ කොහොමද කියලා අහනවා. මට අද නම් හරි ගියා. හෙට ගන්න මේකට රහස් සමීකරණයක් නැද්ද? ඒකට වෙන මන්ත්‍රයක් නැද්ද? ඒ මේ මේ තියෙන තණ්හාව හට මේ සර්වඥාසි මේ සූත්‍රයේ මුලදී දේශනා කරා. තෘෂ්ණාව හටගන්න එක නෙවෙයි වෙන්නේ. සමා වෙන්න සංඥාව හටගන්නක නෙමෙයි ඒ තරම් ශීඝ්‍රයෙන් මේක යැවෙයි වෙනවා ඒ ඒ වෙලාවේ ඒක ඒක තියෙන ක්ෂණභංගුර භාවයේ විපරිණාම ස්වરૂපේ තේරුම් ගන්න මේක රකින්න දන්නේ නැත්නම් ආරක් උත්තාන සම්පදාචන ආරක් සම්පදාව නැහැ මේ නිසා ඒක නිකන් කිරි ලොවමින් වතුරට ඇදලා දානවා. එතන හොඳේ වතුර ටිකක් අරගෙන ඒක බිමට හැරුණාට පස්සේ ඒක වන්නවන්නේ නැහැ. එහෙම නැත්නම් වියටක් අරගෙන වියටේ පොත්ත ගලවපු ගමන් ඒකේ පැලවෙන ගතිය නැති වෙනවා. පිටරේක කට්ට පොට්ටකට හරි විදුනොත් ෆියුම් තුවාලයක් වුණොත් පැටියක් වෙන ගතිය නැති වෙනවා. මේක ඇතුලේ තියෙන සජීවී ගතිය තියෙන එක සම්පූර්ණ අරස වෙලා තියෙනවා. මේ වගේ තමයි මේ මනෝමය ආත්ම භාවයක් කියනක සඳහන් කරන විදිහට අපි මේ නීවරණ නැතරට આવොත් අපි කොච්චරක් ඒක අරස කරන්න මේක දිගට පවත්තන්න නොකලේ යුතු කොච්චර ලයිෆ් එක හදන්න පුළුවන්. ඒ වගේම තමයි අරූපී ආත්ම භාවයට ගියාම අරූපී ආත්ම භාවයේදී ඒ භව ඒ කියන්නේ රූපී මනෝමය ආත්ම භාවය කියන එකම තාම සියුම් තත්ත්වයක් තමයි අපිට හිත නිකන් ආකාශයක් වගේ වැඩ එනවා. හිත නිකන් හුදු විඥානයක් නැත්නම් විඥානයේ සම්පූර්ණ පැතිරෙන ගතියක් දැන් කිසිත් නැති ගතියක් වගේ එනකොට මේක අපි ඇස් දෙක අරලා බලලා හෝ සැක කරලා හෝ ශ්‍රද්ධාව අඩු කරගෙන හෝ හයියෙන් උස්ම ගන්න ගිහිල්ලා හෝ නින්දට වටන්න ගිහිල්ලා මේක නැති කරගන්න කියලා කියන්නේ අන්නර විදියට කාම තණ්හා භව තණ්හා විභව තණ්හා නැත්නම් රූප ලෝකේ කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකෙ පිළිබඳව හැම තැනක්ම මේ දේවල් හම්බ කරාට ආරසා කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒ ආරසා කරන්න යනකොට ඒකෙදි තියෙන වෙහෙස ඒකෙදි තියෙන දමන තමන ගතිය සර්වචනසි මතක් කරන හැමතැනදීම ඒක පවා ඒ කිනාට වෙහෙසක් බව දෙරෙන්දේ තියෙනවා. නමුත් නැවත නැවත සර්වචනසි මතක් කරන මේ මනුස්සයා නිබ්බත කල්පනා කරන්න මගේ හිතේ වුණාට ඉස්සර තරම් දැන් කෙලස් නැහැ නේ. මගේ ජීවිතේ එදාට වැඩිය මයි ළඟ දැන් ಗುಣ ධර්ම වලින් වැඩිනේ මම අතහැරීමනේ කරන්නේ මම ඉස්සරහට යන්නේ කියන එකෙන් යනවා මිසක් මේක ඉක්මන් කරන්න ගිහිල්ලා හෝ එහෙම නැත්නම් මේකේ තියෙන ඒ පුංචි දැවිලි තැවිලි දඩමීම කරගෙන හිත මේකේ පිටපයින්ට දෙන්නේ නැතුව අරස කරන්නේ කියලා. ඒ විදිහට තමයි මේ මාර්ගයේ ගමන් කිරීම ඊට පස්සේ දරුවචනංශ කියනවා දැන් චිත්ත නම් මේ වගේ මාර්ගයක් ඔයගලට කියලා දෙනකොට මම අර නොදැක්ක ජනපද කල්යාණ කෙනෙකුට ප්‍රේම කරන කෙනෙක් නෙමෙයිනේ. මම දකින්න ඕන එකක් කියන්නේ. මම ළඟ ප්‍රතිපදාවක් තියෙනවා. මේක කරපු ඇත්තෝ ඉන්නවා. මේකට භාගට අමාරුට කරපු ඇත්තෝ ඉන්නවා. මේක අද්දකපු ඇත්තෝ ඉන්නවා. ඒක නිසා අර ඔය ආත්ම භාවයක් ගැන කතා කරන්නේ අනේ අපිට නිරෝගී සුඛ වූ සතර සුභ වූ ආත්මයක් මරණය මැද හම්බෙයි කියලා ප්‍රාර්ථනා කරන මිනිසයා නොදැක්ක නොදන්න ජනපද කල්යනය ප්‍රේම කරනවා. එහෙම නැත්නම් නොදන්න මාලිකාවකට ප්‍රාසාදයකට ඉනිමම් බඳිනවා මම එහෙම එකක් නෙවෙයි කියන්නේ. මම මේ අර මොනද මේ කිය විදිහට සර්වඥාන්ස දෙන්න භූතං කච්ඡං කතං මේක වෙන්න පුළුවන් එකක් මම කියනවා. තච්චන් කියලා කියන්නේ ඒක අතිශෝක්තිය පොත් මේ කතා කරන්නේ. අතතාවය කියලා කියන්නේ එහෙව් කමෙන් කියලා දෙනවා ඒක. ඒ කියලා දෙන්නේ ගියාම බුදුහාමරණ මේ ආත්ම භාවය ගැන අල්ලගත්ත වචන වලින් තමයි මේක කියන්නේ. ඒ මේ වචන නැතුව බුදුහාමරණ වෙන වචන මේ පද්ධතිය හදන්න වෙනවා. ඒක කිසිම තැනක පාවිච්චි වෙන එකක් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් පාවිච්චි කරනවා. කියලා චිත්ත ත්‍රිප්‍රාජිකත් බුදුහාම කියනවා මේ මම කියන ක්‍රමයේ හැටියටත් උඹලට ඒක තීරුම් ගැනීම සඳහා මම කිව්වොත් චිත්තාන ප්‍රශ්න තමයි මේ ඕලාරි ආත්ම භාවයේ ඉන්නකොට මනෝමය ආත්ම භාවයේ සහ රූපී ආත්ම භාවය ගිනුමට වැටෙනවද දෙකම අත්දකින්න පුළුවන්ද කියන ප්‍රශ්න. ඒ වෙනත්නම් මනෝමය ආත්ම භාවයේ ඉන්නකොට ඕලාරි ආත්ම භාවය සහ රූපී ආත්ම භාවය අරූපී ආත්ම භාවය ඉන්නකොට මනෝමය සහ ඕලාරි කරන්නේ. ඒක බුද්ධජනක කියනවා චිත්ත දෙනගෙන් කිරි ලැබෙනවා. කිරි වලින් දී කිරි ලැබෙනවා. දී කිරි වෙඬරු ලැබෙනවා. පෙට්‍රෝලෙන් ගිතෙල් ලැබෙනවා. ගිතෙල් වලින් ගිතෙල් සාර මණ්ඩේ ලැබෙනවා. ඒ මේ බොහොම ප්‍රසිද්ධ දෙයක්. ඒකකොට යම් අවස්ථාවක දෙනකින් හම්බෙච්ච කිරි ගත්තාම මේක ඇතුලේ දී කිරි තියෙනවද? මේක ඉදගෙන දී කිරි රස ලබන්න පුළුවන්ද? ඇහුවොත් මොකද්ද කියන්නේ? විචිරිතා ඒක දීගිරි කියන ගණයට වැටෙන්නේ නැහැ. ඒක බෙන්දුරු කියන ගණයට වැටෙන්නේ නැහැ. ගිතල් කියන ගණයට වැටෙන්නේ නැහැ. ගිතල් සාරවණ්ඩේ විදිහට වැටෙන්නේ නැහැ. යම් වෙලාවක මේ කිරි දීගිරි බවටපත් කළොත් මේකට කිරි කියන්නේ නැහැ. මේකට බෙන්දුරු කියන්නේත් නැහැ. ඒ කිරි වල රසයක් නැහැ. මේ තියෙන දීගිරි රසය. බෙන්දුරු බවටපත් වෙනවා ඊපස්සේ නම වෙනස්, හැඩේ වෙනස්, රසය වෙනස්. ගිනුමට යන්නේ වෙන ගිනුමකට. ඒක අඳුරගන්න වෙන නමක් දාන්න. ඊට පස්සේ ගීතෙල් ගියාම ගීතේ සාරයට ගියාම ආන්නේ වගේ තමයි උත්සජනසේ සඳහන් කරලා තිනවා මේ ලෝකයේ කෙනෙක් පාවිච්චි කරනකොට ලෝක සාමාන්‍ය ලෝක වෝහාර ලෝක පඤ්ඤාති ලෝක ආදී වචන කියලා දෙයක් හඳුන්වා දීමට සරුවචනාංශේ පාවිච්චි කරන මේ මිනිස්සුන්ගේ වචන ආත්ම භාවය කියන වචනේ පාවිච්චි කරනවා. පාවිච්චි කරගෙන ආත්ම භාව තුනක් තියෙනවා. එකක් දීලදපන් අනික ගණින් අනික දීලදපන් ඊගාවේ ගණින් අනික ගණින් කොහොමයි කරලා ඒ ආත්ම භාව සංඥා හරහා කෙලවරක් කරනවා. ඉතින් ඒ වෙලාවට ආත්ම කතාව ගත්තාම උගව දෙනකොට මේක තීරු කරගන්න අමාරුයි සර්වඥාන්සේ ආත්මවාදීද අනාත්මවාදීද කියලා. ඒක කොච්චර පැටලවගෙන තියෙනවද කියනවනම් දැන් උනත් මේ මම මේ කරන්න හදන ප්‍රකාශය උනත් තර්කයකට අභියෝගයකට ප්‍රශ්නකට දුර වෙන්න පුළුවන් බෞද්ධයයි ඥාන බුදුරජාණන්සේ ආත්මවාදී කියන්නේ. සුද්ධ වශයෙන්ම බුදුහාරකෙන් මම ආත්මවාදීත් නෑ අනාත්මවාදීත් නෑ. හොඳට මතක තියානින්න බුද්ධාමඩ ගැහුවේ ආත්මවාදී නිසා අපි අනාත්මවාදී උට ගහලා දැන් අපි අනාත්මවාදී වෙලා. ප්‍රතික්‍රියාවක බරපතලකම පොඩ්ඩක් බලන්න. ඒක සිද්ධ වෙලා තියෙන්නේ ඉන්දියාවේ. බුදුජානන්සේ එකක්වත් ඇල්ලුවේ මේක ආත්මවාදී කියලා ඇල්ලුවෙත් නෑ අනාත්මවාදී කියලා ඇල්ලුවෙත් නෑ. එනිසා කවුරු හරි ආදමකයකට ආවොත් එයාගෙන ඔබ කියන එක නිර්වචනය කරපන්. නිර්වචනය හරහා තමයි යන්නේ. බුදුජානන්සේක නිර්වචනයක් බුදුහාම පිළිගන්නේ නෑ. මේක 1938 විතර 38 47 වෙනකම් වගේ ලංකාවේ සෑහෙන දුරට පුවත්පත් පොත් ලියලා තියෙනවා. බුදුජානනාංශයේ අනාත්මවාදී නොවේ කියලා. දුමාකාර හරස් ප්‍රශ්නමක් වෙලා තියෙනවා. එහෙම කියන්නේ කොහොමද අපිට උගන්ලා තියෙන බුද්ධ ධර්ම පොතේ තියෙන හැමතැනම තියෙන අනාත්මවාදී කියලා විචාරයි ඒ ස්වාමීන් වහන්සේ ඔය මහා කච්චායන සූත්‍රයේ මේ සූත්‍රවල කියනවා මම මේ වගේ ඒකාංශක මොකුත් කියන්නේ නැහැ කියලා. ඒ නිසා කවුරු හරි ආත්මවාදය ගැන කතා කරන කෙනෙකුට විරුද්ධව අනාත්මවාදීව කතා කරනකොට ඒක බුදුහාමුදුරුවෝ ඒ කතාවේ නියෝජනය වෙයිද කියන ප්‍රශ්නේ. බුද්ධ ධර්මය හරියට කියවෙනවද කියන ප්‍රශ්න. එයා කතා කරන්නේ බුද්ධ ආගමට හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන ප්‍රශ්න තමයි ඇති වෙන්නේ. භාවනා කරන කෙනා තේරුම් ගන්න මේ ආත්මගත අවුදු සංඥාවක් විතරයි. ඒකදී ඕගෝලහාරික ගොරෝසු ආත්ම භාවය අල්ලනවට වැඩිය හොඳයි මනෝමය ආත්ම භාවය අල්ලන්නේ. හැබැයි ප්‍රයෝජනීය සලකලා. ඕලාරික ආත්ම භාවය ප්‍රතිස්ථාපනය කිරීමට මනෝමය ආත්ම භාවය ගන්න. අපි ඒක ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ අරූපී ආත්ම භාවය. ඒකත් ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. කරමින් තමයි මේ ගමන යන්නේ. ඊට පස්සේ මේක මම ආරාධනා කරනවා ඒ පොත්පාද සූත්‍රය කියවන්න බීහිව. ඒක තමයි මේ මට යුත් වෙලාව හැටියට ඉවර කරන්න බැරි නිසා විස්තර කරන්න බැරි කොටස් ගොඩාක් තමන්ගේ දැකුමට තමන්ගේ ගොදුරට දිරව ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ වෙලාව මම මතක් කරනවා ඔය අපි කවුරු කරපොන කටුන් ඥානන්ද සාංශේ පහන් කරන දේශනාවල 193 පැයකින් මේක විස්තර කරනවා. ඒක සපයගෙන අහගන්න. ඒකෝට මේක සලකා ගන්න පුළුවන්. මේ කතාව කිව්වට පස්සේ පුතජනකට විස්තර කරනකොට ඒ පොට්ටපද පරිබ්‍රාජකයා උතුම් විදිහට සතුටු වෙලා අභික්කන්තම් මන්ති අභික්කන්තම් මන්ති නිකුජ්ජකම් මන්ති උකුජ්ජිය මූලස්ස මග්ගන් දක්ඛීය අන්ධකාරයේ තේලෝපජ්ජත් පජ්ජෝතන් ධාරය කියන හොඳ ලස්සන වචන තියෙනවා මේ හැම සූත්‍රෙමගේ සාකච්ඡා වෙන එක අතික්‍රාන්තයි ස්වාමීන් වහන්සේ අద్භූතයි ස්වාමීන් කවදාකත්මක වෙලා නැහැ හරියට කැළිය අතරමං වෙච්ච මිනිහෙකුට ගමට යන පාර කිව්වා වගේ අඳුරේ අතකක ඉන්න මිනිහෙකුට පහනක් අල්ලෝ පහනක් දරාගෙන හිටියා වගේ ඔබ වහන්සේ කියුවේ සාමගේ මං අද පටන් පණ තියෙන තා මම සර්වජන් වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝ සරණ යනවා කියලා තිසරණ සරණ ගිය උපාසක භාවයේ පිළින කරනවා එතකොට චිත්ත ග්‍රෝපතිය චිත්ත හත්ත සාරිපුත්ත සඳහන් කළා කියනවා මතක් කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ කියාගෙන යන ක්‍රමයේ හැටියට ගිහිගේ ඉඳලා බෑ ඒ නිසා ඒක හරි සම්බාධසයිචයි මේක අභ්‍යවකාශයක් වගේ නිසා තනුකම්පා කරලා පැවිදලා පදින්නේ කියලා. නබෝ වලකින් යාය පැවිදි උපසම්පදා වෙලා සර්වචනාංශකේ මේ කියන ක්‍රමේදිගේ ගිහිල්ලා ඒ චිත්තහත් සාරිපුත්ත අරහත්ත්වයටපත් වීමෙන් තමයි සූත්‍ර නිමවසකන්නේ. නිසා ඕගොල්ලෝ කවදා සූත්‍ර නිම කරයිද කියලා මට හිතන්න අමාරුයි මොකද දැන් යන්න හිතාන්නේ හෙට. ඊට පස්සේ මම මේ නිවන් ලැබලා රහත් වෙච්ච කෙනෙකුට නෙමෙයි කතා කරන්නේ. මේ නිකන් පොඩි විහිළුවක් කරන එක විතරයි. කරුණාකරලා මතක තියාගන්න මෙච්චර අපිට මේ දේවල් හම්බෙලා තියෙන එක අරසා කිරීම සම්බන්ධයෙන් අපි ආයෝජනය කරලා තියෙන ප්‍රමාණය. අපි ඒකට දක්වලා තියෙන ප්‍රති සංග්‍රහව දෙන්නේ නම් කල්පනා කරන්න යන්න. ඒ කදාකත් වෙන්නේ නැහැ. තමන් තනියෙන් කල්පනා කරන්න ඕනේ. මේ එක එකක් එකක් සංඥාගේ වගන යනකොට සංඥාවක් ගවන්නේ සංඥාවක් මාර්ගේ ඒ සංඥාවත් මතුවෙලා ඉවර වෙන්නේ එයාගේ ස්වරූපෙන් නෙවෙයි. එහෙව් තියේදී මේ අරක මොකද්ද මේක මොකද්ද කියලා නම් මනස හදාගෙන යන ගමන ඒකේ තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒක ගොඩක් අපි දැනට පාවිච්චි කරන පුළුවන් තරම් අඩු ගානේ භාවනා කරනකොට ඒවා අල්ලගෙන ඉවරේ අඬවල බැහැ ගන්න නැතුව ඒවට නිමග්න වෙන්නේ නැතුව ඒවා මගේ කියා ගන්න නැතුව ආත්මය කර ගන්න නැතුව කටයුතු කළොත් පමණ බුද්ධ වශයෙන් තීරෙවි අසහනයක් කියන එක නෑ කියන්නේ. මානසික ආතතියක් නෑ කියලා. එහෙම නැතු ඔන්න අපිට දැන් සංඥා වේදිත නිරෝධය හම්බුණා. දැන් ඉතින් අපි වැඩි හරි කියලා අනේ අපි කිය සංඥා වේදිත නිරෝධයට ධ්‍යාන කරන්නෙත් නැතුව අපිට කෙලින්ම හම්බුණා කියලා දැන් මේක පොතේ බැඳගත්තොත් ඕක මිසෙ කරපුවා. රසියේරම දීලා තියෙන්නේ එකක් ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවෙන් අනික දෙනවා මිසක් එකක්වත් අල්ල බදා ගන්න නෙවෙයි ඒ නිසා මේ වේගය එක සැරයක් වෙලා කවදාකවත් ඒ වේගෙ ඉන්නේ නැහැ අපි මේ සාමාන්‍ය සකසඤ්ඤාවේ පටන් අරගෙන සංඥා විය දක්වා යන්නේ එක සැරයක් වුණාට මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඒකෙන් පේන්න තියෙනවා මට පින තියෙනවා කියන්නේ මම මෙතන වැටලා තියෙනවා ඊට පස්සේ කොච්චර කසකවන්න ඕනද කියනවනම් වේග ගන්න ඕනද කියනවනම් අපි දන්නවා ජෙනරේටරයක් වැඩ කරනකොට ඒක අතින් කැරකවට කරන්ට් එක එන්නේ විනාඩියට 1500 වාරයක් කැරකනකොට තමයි අදාළ විදුලිය එන්නේ මොනම හේතුවක් නිසා ඕ 1500 වාරය ආවේ නැත්නම් ඒක සම්බන්ධ කරුවට පස්සේ විදුලි උපකරණ ඔක්කොම පිච්චෙනවා ඒ නිසා ස්ටාර්ට් කරලා 1500ට නංගලා හරියට විදුලිය බලලා තමයි අපි සාමාන්‍යයෙන් කරනවට සම්බන්ධ කරන්නේ. ඒ නිසා මතක තියාගන්න මේක හඳුනගන්න එක සම්පූර්ණ ආශේවන ප්‍රත්‍ය. ප්‍රතික ඇත්තද නැත්තද කියන එක නැමත පාවිච්චි කරන එක භාවනා ප්‍රත්‍ය සාක්ෂාත් කිරීමට බහුලීකරණය අවශ්‍යයි. ඉලක්කම කියන්න බැරි තරම් එක නැවත නැවත කරනකොට කරනකොට තමයි අර හැම එකක්ම නැවත නැවත තහවුරු වෙලා අර කියන ඒ සංඥාවගේ නිරෝධේට අபிසඤ්ඤා නිරෝධේට ප්‍රත්‍යයෙන් නිසා මේ අපි වැඩමුළුවක් සඳහන් විධානය කළ රට පිටරටකට ඇවිල්ලා මේ කරන හැම වැඩකීම ධර්ම දේශනාවකීම ධර්ම සාකච්ඡාවකීම හැම දෙයකින්ම ලබන ලදී කුසලතාවය අනුව යමක් මේ ධර්ම දේශනාවකින් සර්වඥාන්සි අපේක්ෂා කරනවා ධර්මී අපේක්ෂා කරනදී අප අපටත් මේ වරුදු 2600 ගියත් ඒ ශාසනය වහවහ සාක්ෂාත් කරගන්නට ධෛර්ය පිණිස ශාන්ති පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව දේශනා මාලාවේ නිමාව සටහන් කරනවා සීල දිනාටම තෙරුවන් සරණ වේවා සාදු සාදු සාදු